දැයි සීල දිනාටම තෙරුවන් සරණයි අපි වෙලාව වෙන් කරගෙන තියෙන්නේ මේ ධර්ම සාකච්ඡාවක් සඳහා ධර්ම සාකච්ඡාව සඳහාද ප්‍රශ්න තියෙනවා ලිඛිතව ඒ පිළිබඳව අපි පටන් ගැනීමකින් කරමු ඊට පස්සේ මේ සභාවේ අනුමැතිය පරිදි කැමැති ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් අපි මේ සඳහා දෙකමාර දක්වා අපිට කාලය වෙන් වෙලා තියෙනවා. ලිඛිත ප්‍රශ්න සීමිත ප්‍රමාණයක් අද ලැබිලා තියෙනවා. පළවෙනි එක තමයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිම්බි මහැකිලින් භාවනාව මෙනෙහි නොකරමින් කළ හැකි ආකාරය දක්වන ඔබ වහන්සේ විසින් රචිත යම් පොතක් තිබෙදී එසේ නම් එය ලබා ගැති ආකාරය කුමක්දයි පැහැදිලි කරන මෙන් ගෞරවනීය ඉල්ලා සිටිමි. එහෙම මෙනෙහි නොකරමින් කළ හැකි ආකාරයක් පෙන්ලා නැහැ මෙනෙහි කරනවා කියන එක අදහස් කරන්නේ මානසිකාර්ය කියන එක මානසිකාර්ය අත්‍යවශ්‍යයි. කිසිම තැනක මානසිකාර්යකින් තොරව මේ භාවනාවක් කරන්න බෑ. ඒ නිසා මේ මෙනෙහි කිරීම අවශ්‍යම දෙයක්. අර වචනෙන් කියලා මෙනෙහි කරනවද නැද්ද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේක ලොකු වෙනසක් ඇති කරගන්න එපා. මේ යම් වෙලාවක හිත අකීකරු වුණොත් අරමුණට මෙහෙව ගන්න බැරි වුණොත් අපිට තියෙන එකම උපක්‍රමය තමයි මෙනෙහි කිරීම. ඒ කියන්නේ ඉබේ වෙනවා නම් මෙනෙහි කරන්න ඕනේ නැත්නම් අනිවාර්යයෙන් මේ මෙනෙහි කිරීමේ යාන්ත්‍රණය මෙනෙහි කිරීමේ උපක්‍රමය නිතරම පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරන්න අවශ්‍ය නැති වෙලාවෙ එපා. ඇති වෙලාවෙ ඕනේ. ඉතින් කොතනදීද මේ පාවිච්චි කරන්න ඕනේ නැත්තේ කියන එක ඒක පොතක ලියලා දෙන්න අමාරුයි. ඒක හරියට වාහනයක් කරනකොට කොයි වෙලාවද සෙකන්ඩ් ගියර් එකේ ඉඳලා තර්ඩ් ගියර් එකට දාන්නේ කියනවා. ඒක පොත්වල ලියන්න බෑ. ඒක ඉතින් Taman පාවිච්චි කළම දැනගන්න ඕන. ඒ නිසා ඒ පිළිබඳව පොත් ලියන්න උත්සාහ කරන්න අමාරුයි. මොකද ඒක බොහොම සංවේදී මාතෘකාවක්. මෙනෙහි කිරීම කියන වචනේ මානසිකාර්ය කියන එකට දාලා බඳ කල්පනා කරගන්න. එතකොට මේ මෙනෙහි කිරීමෙන් තොරව මේ අඩුවානේ භාවනා මුල් කාලේ මොනම ගැළවිල්ලක්වත් ලබන්න බෑ. අනිවාර්යයෙන්ම මෙහෙවීමක් මෙනෙහි කිරීමක් අවශ්‍යමයි. උපෝසත අටාංග සීලය රැකිය යුතු නියම ක්‍රමය විශේෂම විකාල භෝජනයේ සහ කැපාකප ආහාර වර්ග විස්තර කර දෙනු මැනවි පොයට සිල්ගත් විට සවස 6ට සිල් අවසන් කිරීම සුදුසුද ඉතින් මේක සඳහා හොඳ වටිනා පොතක් තියෙනවා පොයේ දිනේ කියලා දේරුකාණ චන්ද්‍රිමල හාමුදුරන්ගේ අරගෙන හිමීට කියවන්නේ. එතකොට ඒකේ කැමැති විස්තර ප්‍රදේශයක් Tamanට ගන්න පුළුවන්. ඊටත් එහා මේ කාට හරි යන්න ඕනේ නම් ශාසනාවතරණය කියලා පොතක් තියෙනවා රේරුකාණේ හාමුදුරන්ගේ. ඊට පස්සේ කැමැතිනම් මහාන වෙන්න පුළුවන්. ඉස්සරහට යන්න ඕන මේ මේ මෙහෙම ඉතින් ඔය මේ අය පොය පොයට සිල් ගත්තිට හවස ආයට සිල් අවසන් කිරීම. එතකොට එකෙන් අදහස් කරන්නේ අපි වරුවක සිල් සමාදන් වීමක්. ඉතින් අර යම් කිසි කෙනෙකුට දවසම කරන්න බෑ නම් වරුවාරිය හොඳයි. නමුත් ඒක ඒක අයිතිවාසිකමක් කරගන්න එපා. නිතරම බලන්න ඕනේ. පුළුවන් නම් ඊතුරු ප්‍රදේශයත් ඇති කරගන්න මොකද මේ ඒ හයට සිල් මුදනවා කියලා කියන්නේ ඔතන එකම ප්‍රශ්නේ මතුවෙන විකාල භෝජන ප්‍රශ්න තමයි. කියන්නේ රාත්‍රියට කැම නොගෙන ඉන්න පුළුවන් ප්‍රශ්න. ඉතින් ඒක මේ සමාදන් වෙලා මිදුවට පස්සේ ප්‍රශ්නයක් වෙන්නේ නමුත් එතකොට සමාදන් වෙනකොටම දන්නවනම් මුදන්න සමාදන් වෙන්නේ කියලා. එතකොට එතන චාටුවක් යනවා. සිල් සමාදන් වෙනකොට සමාදන් වෙන්න ඕනේ ශික්ෂාපදයේ විකාල භෝජනේ ආරක්ෂා කරන විදිහට එදි මේක තමහරුන්ට බරපතලයි ප්‍රශ්නේ මොකද අර බඩේ දැවිලි වගේ දේවල් තියෙනවා නම් නමුත් මම පුදුම හිතුණා මට අර බුරුමේ ගිහිල්ලා එක 250ක් මේ පොඩි පොඩි පොඩි පොඩි උ 250 250 සිල් සමාදන් කරනවා මාසයක් ඉන්නවා කිසිම ගාණක් නැහැ හැන්දාවට කවම කවදාකවත් ගිලම්පසක් නැහැ බුරුමේ සුදුසු ඉනි කියන જાතිය හොයන්නේ නැහැ ඒ නිසා මොනම බිබීමක්වත් නැහැ ওই තිබුණොත් ඔය මොනවාරි ඒ තියෙන අහකුරු එහෙ හදන හකුරු. ඉතින් මේ මුද්දටම පොහසත් කෙනෙක් ඔය මේ aerated water මොනවාරි බෝතල් කරපු වතුර එකක් ගෙනත් දෙනවා දරුවට. එච්චර තමයි. හැම තැනම වතුර කලලා තියෙනවා. බුරුමේ තාම ප්‍රසිද්ධයි පාරායින හැම තැනම පින්තාලිය තියෙනවා. ඉතින් පන්සල්වලත් පින්තාලිය තියෙනවා. ඉතින් ඇති වෙන්න වතුර බොන එක තමයි කරන්නේ. උණු වතුරවත් නැහැ. ඒක නිසා ඒ කට්ටිය කිසියම් ගාණක් නැතුව කරන මම හිතන්නේ ගෙවල් වල gedara තියෙන දතිත් මම හිතන්නේ එච්චර බරපතල රාත්‍රී ආහාරයකට පුරුදුලා නැතුව වෙන්න ඇති. මොකද මේ ප්‍රශ්නේ මටත් අදින් බලපෑවා මේ ඒ තරම කෑමට ඇබ්බැහි වෙලා හිටියනවා. ඊව ඉන්න කාලේ. පුදුමාකාරක ඒක විනෝදාංශ එකම දේ. කෑම කන එක තමයි විනෝදාංශ. මඟුල් ගෑත් තිබුණොත් ආරංචි කරගෙන හරියන. ඉතින් ඒ අරවල් දී කෑවා මෙච්චර කෑවා කියන්නේ ඒ කොලුකමක් තිබුණා. ඉතින් ඒක නිසා මේ මේ මම පැවිදි වුණාට අම්මට ඉච්චර අකමැත්තක් තිබුණේ අඬව්වේ අනේ උඹට ඕන ඕන වෙලාවට කණ්ඩ හම්බෙන්නේ නැතිකොට මට බත් කන්න බෑ කිව්වා. එච්චරයි. මට මට කණ්ඩ හම්බුනේ නැත්නම් අම්මට බැරිලු ඒ වෙලාවට බත් එක බෙදාගත්තට මේක බඩගින්න ඉන්නවාද කියලා හිතුනොත් මම යුනිවර්සිටි එකට ගිහිල්ලා මහලු පල්ලමේ හිටියා මාස 6ක්. මාස දෙකකට විතර පස්සේ ගෙදර ආවට පස්සේ ගාව පළවෙනි දවස් තුනේම කෑවේ නැහැ කිව්වා. මට හොන්දටම විශ්වාසයක් ගාව උඹට ඇති වෙන්න කණ්ඩ හම්බෙන්නේ නැහැ කියලා හිතී. ඊට පස්සේ මං කව මං ගිය ගම ස්ටුඩන්ට්ස් අප්බෝඩ් විදිහට මාව තෝරාගත්තා. මම තමයි කැම බෙදෙනවා බලන්නේ. මට ඇති වෙන්න මම කෑවා. මම මේ ඇති අන්තම් කිව්වා. මං ඒ දවස් තුනක් නොකා ඉඳලා ඉතින් කල්පනා කරාලු මං නොකා හිකියට වැඩක් නැහැ නේ. කියලා පස්සේ මං කන්න පටන් ගත්තයි කියනවා. බත් එක ගන්නකොට හූල්නවලු ඇඟ. මේකට ඇති වෙන්න කණ්ඩ හම්බුණාද නැහැ කියලා. ඒ තරමටම මේ කැම විනෝදාංශයක් කරගෙන. ඉතින් ඒ නිසා මම ওই පැවිදි වෙන්න ඉස්සෙල්ලා මාස 6ක් විතර රිහසල් එකක් කරනවා නිල්ලඹට වෙලා ඉඳගෙන අඩු කරමින් අඩු කරමින් අඩු කරමින්. ඒ නිල්ලඹ හිටපු ළමයා ආවට පස්සේ ගියා මට දැනුණායි කිව්වා ඒ දවස්වල දඟලව්වේ මේකට තමයි මේ එබීට එබීට අඩු කරලා අඩු කරලා අඩු කරලා කරන ඒක බැරි දෙයක් නෙවෙයි. නමුත් ඒක ලොකු කරලා සැලකුවොත් ලොකු දෙයක්. ඒකට කියවන්න ලස්සන සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ලටුකිකෝපම සූත්‍රය කියලා. ලටුකි කෝපම කියලා කියන්නේ කැටකිරිලිගේ කතාවක්. උදායි හාමුදුරුවෝ මේකට විරුද්ධව බුදුහාමුදුරන්ට විරුද්ධව ප්‍රකාශ කරනකොට බුදුරජාණන්සේ හේතු ගන්නලා ගන්නලා බැරි තැන ලටුකි කෝපම සූත්‍රය කියනවා දේශනා කරන අනික් අයටත් මේ හිත පුංචි කරන්න යන්න එපා බය අඩු කරගන්න එපා හීනමානට දාගන්න එපා ඒතර මොනවක් කරන්න බෑ ඒක නිකන් කැටකිරිල්ලගේ කැටකිරිල්ලෙක්ගේ හිතක් වගේ කරගත්තොත් මොන දෙයක්වත් කරන්න බෑ. හිත සද්දන්ත කුලේ ඇතෙක් කරගන්නයි කියලා තියෙනවා. ඕනේ වරමන්දක් આવොත් මම කඩනවා කියලා හැඟීම ගන්න කරන්න පුළුවන් කියලා ඒක ඇතුළෙන්ම ගන්න ඕන එකක්. ඒක මේ කියන්නේ මේ ඒ සූත්‍රයේ සඳහන් කරලා තියෙනම විකාල භෝජන ශික්ෂාපදයට අදාළවමයි කතා කරලා තියෙන්නේ. අවසාන ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ සෝසනේ නොදැනුණු කල භාවනාවේ සිටියේදී සිරුරේ කූඹින් දුවන්නා වැනි ස්වභාවයද සිරුවේ තැන් තැන් වල චලනයේද දැනි නොදැනි. චලනයේද දැන් නොදැනි. ඒ භාවනාවේ පිරීමක්ද ප්‍රකෘතියද වටහා දෙනු මැනවි. මම නිතර මතක් කරා මේ ස්වභාවයන් අල්ලාගෙන දියුණු නොදියුණු හරි වැරදි සුභාසුභ බලන්න එපා. මේවා මත වී නැති වී යන දේවල්. මේවා පිළිබඳව මෙච්චරම මොකද කුම්මැහි වෙන්න එපා. තෝගේට සලකලා නිකන් ඉන්න. ඔය එනවට එනවා යනකොට යනවා. මේක පැමිණුණා කියන්නේ ලාභයක්, නොපැමිණුණා කියන්නේ ලාභයක් කියලා එහෙම එකක් නැත්තේ නෑ. ඉතින් ඒ නිසා අපිට ආනාපානට සම්බන්ධය තියෙනවා නම් විශේෂම සතිය තියෙනවා නම් එච්චරයි අපි මැනිය යුතු එකම කාරණාව. එතකොට පේන ලකුණු හෝ නොපෙනෙන දේවල් පිළිබඳව මේ හිත වෙහෙසන්න එපා. හිත කුකුස් ගන්නන්න එපා. එහෙම නැත්නම් හිත පවුරු ගන්න එපා. කීරි ගන්න එපා. එහෙම කෙනාට භාවනාවක් හරියන්නේ නැහැ. හිතට බොහොම උදව් ආධාර කරන්න ඕනේ. සතිය තියෙනවා නම් ඉතින් අපිට මූලික සම්බන්ධතාවය තියෙනවා. මම නිර්මාණ වී ඇති අතීත මතක හා අත්දැකීම්ද අනාගතයේ සීනා සැලසුම්ද එකට ගැට ගසා ගැනීමයි අසයත්තමි. එසේනම් මට මෙසේ සිටී. මම ඇත්තේ අතීතයේ අනාගතයේ පමණි. එසේනම් මම වර්තමානයේ මේ ක්ෂණේ නැත. එහෙත් අපේ සිටේ ඊට අවලාරික නිසා මේ ක්ෂණය දැක්ක නොහැකිය. මේ ක්ෂණේ ඊට ක්ෂණික නිසා අප බලන්නට රැත් කරන විට ඒ අතීතයට ලිස්සා ගොස් සමාරේ වර්තමාන ක්ෂණය දැකිය හැකේ විදර්ශනා භාවනාව කර ප්‍රඥා දිනු කරගත්තන්තර පමණකි. වර්තමාන ක්ෂණයේ දකින් දකිත් මෙතන මම නැති බව විදුලියක් කොටන්නාක්සේ දකි. මා හිතන හැටියට සෝතාපන්න වීම යනු එයයි. පහදා දෙනු මැනවි. මෙහෙම ඉතින් එහෙම සෝතාපන්නේ ওই විදිහට තීරුම් කරන්න පුළුවන් නම් ලේසි හොඳයි. එහෙම කිසියම් එක කාරණාවකට එක දෙයක් හේතු කරලා එහෙම කියන්න අමාරුයි. ගොඩනගන තර්කය හොඳයි. මේකට උත්තරයක් දෙන්න පුළුවන් නැත්නම් අත්වලක් දෙන්න පුළුවන්. එක චිත්තක්ෂණයක වර්තමාන වශයෙන් එළඹුණාට ඒ චිත්තක්ෂණේ වර්ණපාත්‍රයේ එළඹිච්ච බව දැනගන්න ඒකට බෑ. ඒක සඳහා චිත්තක්ෂණ රාශියක් යනකොට නම් දැනගන්න පුළුවන්. එක චිත්තක්ෂණකින් දැනගන්න. එතකොට තියෙන්නේ ගිය ගමම සිලිලාරේ, සබකෝලේ, කෝලගති. ඒක ගණන් ගන්න නැතුව ඒක සබකෝලේ තියේදී චිත්තක්ෂණ රාශියක් යනකොට යනවා විතරක් නෙමෙයි ගිය බව දැනගැනීමත් කරන්න පුළුවන්. නමුත් ඔය කියන්නේ සෝවාන් වීම නෙවෙයි. ඔය කියන්නේ නිකම් මේ බයිසිකල් එකේ වට ගන්න නැතුව දැන් යන්න පුළුවන් කියලා විශ්වාසයක් ඇති වෙන එක විතරයි. මම පිළිබඳ තව ගැටුවක්. මම නිර්මාණය කරලා දේ අනාදිමත් කාලයක පෙර සිට පෙර සිට විසිනියනෝ කල්පලක්ෂ ගණනක් තිස්සේ පෝෂණය වී තහවුරු වී ස්ථාපිත වී ඇති මම විදර්ශනා භාවනා මගින් නැති කරන්න උත්සාහ කරන්න උත්තර කරන්න සිතමයි. අනික අතට මම භාවනා නැති වේයයි බියෙන්. භාවනා කඩාකප්පල් කිරීම සඳහා නීවරණ සංයෝජන කම්මැලිකම අධෛර්ය වීම චිත්තප්පක්ලේශ ධර්ම වංචක ධර්ම භාවනාවේ ප්‍රගතිය ගැන පුරසාරං කියා ඒ හීන කර ගැනීම පෙළඹීම ආදී විවිධාකාර උපක්‍රම උගුල් ආදී නිර්මාණය කරන්නේ චිතමයි. මෙනුව හිත විසින් නිර්මාණය කරලද මම මම නැති කිරීමට මෙන්ම රැක ගැනීමටත් සිත ප්‍රයුද්ධ ප්‍රයත්න දෙකක් දරයි. අපිට විදර්ශනා භාවනා කිරීම සිදුවැත්තේ මේ මහා උමතු පසුබිමේය. මේ මගේ අදහසයි මේ පිළිබඳව වහන්සේගේ උපදේශ පතමි. ඉතින් මේකත් මේ මේ මේ ලියලා තියෙන එකත් උමතුවක්ම තමයි. නමුත් යම් විදියක උත්සාහයක් කරලා තියෙනවා මේ තේරුම් ගන්න. ඉතින් මේවා කියන්නේ මේ සුත මේ වශයෙන් තේරුම් ගන්න හදන හැටි, චින්තා මේ වශයෙන් තේරුම් ගන්න හදන හැටි. නමුත් භාවනා මේ වශයෙන් තේරුම් ගන්නකොට උන්ට වැඩි සම්පූර්ණ කියා ගන්න බැරි පළවෙනි පන්තියේ අත්දැකීමක් ලැබෙන්න පටන් ගන්න නිසා සුතමේ චින්තාමේ දියුණුවක් තමයි භාවනාමය කියන්නේ. නමුත් භාවනාව කියලා කියන්නේ අරට වැඩිය ගොඩක් බොහොම සජීවී බොහොම සම්පන්න සමීපන්න බොහොම උද්‍යෝගිමත් උත්සන්න අවස්ථාවක් ඒ නිසා මේ தত্ত্বය මේ කල්පනා කරගෙන හිටියටම සම්පූර්ණ වෙන්නේ නැහැ කල්පනා නොකර කරන්නත් බෑ මේකේ අර්ධ සත්‍ය සඳහන් වෙලා තියෙනවා හොඳම වැඩේ තමයි ඒ කල්පනා ඥාන තිබියදී සත්‍ය ඉස්සර කරගෙන ආනාපාන සතිය හෝ පිම්බීම ඇකිලිමත් සතිය දිගට සතිය පුහුණු කරනකොට ඔය මේ හිතන කියන මේ හිත විචින්ම හදාගත්ත මමයා හිත විචින්ම කරන වංචනික ධර්මත් කපාගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. ඒකයි මෙතන තියෙන විශිෂ්ටත්වය නැත්තම් මොකද්ද කියන්නේ? අමර తত্ত্বය එහෙම නැත්තම් විඥා తত্ত্বයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා ක්‍රමයේ තියෙද්දී අපි අර මොනවාද මේ චින්තාමය කොටස් පිළිබඳව එච්චර වැඩි වෙලා දිනුන එක එච්චරම අවශ්‍ය කරන්නේ නැහැ. භාවනා කරන එකයි අවශ්‍ය කරන්නේ. මම හිතන්නේ අද අපේ වැඩමුළුවේ අවසාන දහම් ගැටළු අවස්ථාව ඒකේ ලකුණක් වශයෙන් වගේ අද දහම් ගැටළු අඩු වෙලා තියෙනවා. ඉදිරිපත් කළ දෙන ප්‍රමාණය හුඟක් අඩුයි. ඉතින් තව ඊට වෙලා ඉතුරු තියෙනවා මම ආරාධනා කරනවා කාට හරි වෙන අවස්ථාවට වෙලාවට පිළිසර සුදුසු ප්‍රශ්න මොනවාර තියෙනවා නම් ඉදිරිපත් කරගන්න. සතිය දිනු කරනවා කියලා කියන එකෙන් අදහස් වෙන්නේ ස්වාමීන් වහන්සේ අරමුණෙන් හිත එළියට පනින පනින වෙලාවට ආයෙත් ගිනත් ගිනත් එතනින්ම තියෙනකොට ඒ ක්‍රියාවලිය නිසාද සතිය දිනු වෙන්නේ ඒක තමයි ඇත්තටම උත්සාහයේ ප්‍රතිඵල වෙන්නේ වෙනදට වැඩි වේලාවක් එකම අරමුණට මුහුණට මුහුණ දාලා ඉන්න පුළුවන්කමක් ලැබෙනවා. වැඩි වේලාවක් කියන්නේ බයිසිකලයේ පදිනම කකුල බිමතිය බිමතිය ගිහිල්ලා පස්සේ කකුල උඩට අරගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ආයේ කවුරක්වත් අල්ලන්න ඕනෙත් නැහැ. කකුල බිම තියන්න ඕනෙත් නැහැ. වැටෙන්න ඉඩ තියෙනවා. නමුත් වැටුණොත් ආයෙ නැගිටව ගන්න දානවා. ඒ වගේ බැලන්ස් එකක් ගන්න දානවා. මේ අරගෙන යන්න පුළුවන් ගතියක් එනවා. ඒක තමයි ඒ කියන්නේ බයිසිකල් එකේ බැලන්ස් එක වගේ සතිය දිගට අරගෙන යන්න පුළුවන් ගතිය තමයි අපි සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ අරමුණට මූණට මූණ දාලා තියා ගැනීමේ හැකියාව වැඩි වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සස්සංඛාරික අසංඛාරික කියන දෙකත් සචේතනික අචේතනික කියන දෙකත් සමානත්වයක් තියෙනවද නැත්නම් සංස්කන්ධ ඔය ඒකදී අර වචන කඩලා පෙන්නන සංස්කාර සහ චේතනා කියන්නේ එකම වචනේද දෙකද කියන එක. සචේතනික සසංකාරී කියලා සංඛාර කියන පදේට චේතනා මුල් කරද්ද චෛසික 50ක්ම තියෙනවා. වේදනා සංඥා ඇර. ඉතින් මේ පන්තියේ මොනිටර් වගේ ප්‍රධාන තැන දරන්නේ මේ චේතනාව නිසා ඒ චේතනා පන්තිය කියලා කියනවා නැත්නම් සංස්කාර පන්තිය කියලා කියනවා. ඒ කියන්නේ චේතනාව පෙන්වන්නේ මේ මහ වඩුව නැති තැන වඩු ශිෂ්‍ය පිරිසස් හදාරගෙන මෙහෙවන වඩු පිරිස වඩු ශිෂ්‍ය නායකයා වඩු පිරිසේ මහ වඩුව නැති තැන ඉතුරු පිරිසේ නායකයා තමනුත් වඩු වැඩ කරන ගමන් පිරිසටත් විධානය කරන හසුරන වගේ තමයි චේතනාව. ඒ අතරමැද අනිකුත් චෛසික 50ක් එයා යටතේ අධීක්ෂණයට ලක් වෙනවා. කීකරු කර ගන්නවා එයත් වැඩ කරනවා පිරිසත් වැඩේ යොදවනවා ඒක චේතනාව නිසා සංස්කාරවල ප්‍රධානම කැපිපෙන චරිතය චේතනාව නිසා සංස්කාර කියන්නේ චේතනා සංචේතන සංස්කාර අபிසංස්කරණ අபிසංචේතනික කියන පද සමානව තමයි බුදුරජාණන්සේ පාවිච්චි කරලා තියෙන්නේ. අபிසංචේතන අபிසංස්කාර ඔසරයි සෝනස මට ඊයේ ධර්මදේශනාවේදී පොඩි ආයතන 6 ගැන පොඩි ප්‍රශ්නයක් ඇති වුණා. ප්‍රශ්න කියන්නේ මට තේරෙනවා මදිවීමක් වුණේ. දැන් අපි මේ ආයතන 6ෙම අපි ආයතන 5ක්ම සංසුන් කරලා ඉවර කරලා තියෙනවා. ඊපස්සේ අපි මෙතෙන්දි භාවිත කරන්නේ හුස්ම පිළිබඳ මනස පමණයි එතෙන්ට යොදවන්නේ. නමුත් අපි මනස යෙදුවාම අපි හුස්ම තම අර නැති තත්වෙට ගේන්නේ. ඊට පස්සේ අපි අර පුජ්‍යලෙක් මරණා කියන අදහස ගත්තාම අපි මේ ආයතන හයම විනාශ වුණා කියන එකයි අපි තේරුම් ගන්නේ. නමුත් අපි මෙතෙන්දි ඉතුරු කරගෙන තියෙනවා මනස කියන එක තාම ඉතුරු වෙලායි තියෙන්නේ. නමුත් ඉතින් අපි මේ මනස අයින් කරන්නේ මනස අයින් කරොත් ඒ කියන්නේ සිහිය අයින් කරොත් එහෙම අපි තාමත් මැරින්නේ නැහැ. නමුත් අපි අර එක අවස්ථාවක හිතුවා අපි අර පොඩි ළමෙක් වගේ නැවතත් අපි ඉපදුනා කියනවා වගේ ගතියක් එනවා කියන එක. අන්න ඉතින්දි පොඩි පැහැදිලිතාවයක් මතකයි. අපැහැදිලිතාවේ පැහැදිලි නැහැ. ප්‍රශ්නේ අහන ස්වරූපේ මොකක්ද අපැහැදිලි කියලා තේරෙන්නේ නැහැ. සනතනේ අර ආයතන 6ම නිරුද්ධ වුණොත් තමයි මිනිස්සෙක් මැරුණා කියන අදහස් කරන්නේ. අපි එක ආයතනයක් තව ඉතුරු වෙලා තියෙනවා. කියන්නේ අපේ මනෝ ආයතනේ ඉතුරු වෙලා තියෙනවා. නමුත් අර ඊළඟට අපි කිව්වා අර පුද්ගලයෙක් නැවතත් ඉපදුනා වගේ දැන් අර සම්පූර්ණ ශූන්‍ය තත්වයට ආවට පස්සේ අපි මැරිලා නැවතත් ඉපදුනා වගේ ගතියක් එනවා කියලා අවස්ථාවකදී කියුණා වගේ දැනුණා මට මොකද්ද මේක පොඩ්ඩක් නෑ කාරණා දෙකක් මට හිතෙනවා මම විශ්ව කෙරුවොත් මේ ප්‍රශ්නේ නැවත මහතර නගන්න පුළුවන් කියලා එකක් තමයි මනස කියන එක මෙතන අර්ථකථනය ගන්න තියෙන්නේ මනෝ චිත්ත සංස්කාර චිත්ත සංස්කාර කියලා මෙතන ප්‍රධාන ක්‍රියාවලි දෙකයි දකින්නේ වේදනා සහ සංඥා. ආනමනේ සංසිඳනකොට විඳින දෙයක් නැති වුණා නම් හැඟීමක් හැඳිනීමක් නැති වුණා නම් එතන මනසත් සම්පූර්ණ හිරි වැටුණා වගේ තමයි. ඒ කියන්නේ එක ආයතනය බැලුවේ ඒකත් සංසිඳුවා. එතකොට අපි යනවා කාය සංස්කාර චිත්ත සංස්කාර දෙකම සංසිද්ධිත තැනකට. ඉතින් ඊට පස්සේ අපිට හම්බ වෙන සම්පූර්ණ විවෘත ලෝකයක් මේ ඒ වෙලාවට ඈතින් සද්දත් ඇහෙනවා, කායේ වේදනක් දැනෙනවා, හිතවිලි තියෙනවා. මේවා ගණන් ගන්නවද? මට ප්‍රේම කරනවද? මේ ඔළුවේ දාගන්නවද? නැත්නම් ඒව ආවට නාවා වාගේ කර්මනේ ඉන්නවද කියලා. එතකොට අපිට අර මේ මේ හයම වැඩ කරන වෙලාවේ කිසිම පාලනකින් තොරව ඉන්න 86 දෙනෙක් වල 6 දෙනා 6 අතර දුන රතයක් වගේ නෙමෙයි දැන් තියෙන්නේ. අපි පිටිය සකස් කරලා තියෙනවා පිළිසිදු කරලා දැන් එක එකන එන්න අහනවා. ඊට පස්සේ අපි එන්න දෙනවද නැද්ද? එන්න දෙනවද කියලා කියන්නේ මේවට ප්‍රේම කරනවද අපි අභිරමණය කරනවද නැද්ද? ආවත් පිටිය තියෙනවා උඹලා ආවනේ ඵලයල්ලා. කියලා Taman ඒක ගැන අයිතිවාසිකම් නොකියන තත්ත්වයේ ඉන්නවනම් අපි අර එදිනදා ජීවිතේ ඉන්නවට වැඩිය පාලනයක් යටතේදී මේකේ ක්‍රියාවලිය දැක ගන්න පුළුවන් හරියට කියනවා නම් ලෙඩා ඔපරේෂන් තියටරනේ සීහි නැති කෙරුවට පස්සේ ලෙඩා හේම ඉන්නවා යාගෙන් නෑ කිසිම කලබලයක් අපිට ඕන ඔපරේෂන් එකක් කරන්න පුළුවන් ලෙඩා දඟලන්න ගත්තොත් ලෙඩාර සුභසීඩියක් කරත් ලෙඩා දඟලන්න ගත්තොත් දොස්තර කරන්න බැරුව යනවා. ඒකට එයා හිරිවටන්න වෙනවා. නිකමට හිතන්න ලෙඩා වල්ලාලියෙක් නම්. හිරිවට ගන්න නැතුව ඔපරේෂන් එක කරන්න ගියාම කොහොම හිටියේද? නැත්නම් ලෙඩා කොටියෙක් නා. කොච්චරක් වැදගත් වෙනවද ඔපරේෂන් එකට වැඩිය බිම දාගන්න එක. බිම දැම්මට පස්සේ ඔක්කොම ක්‍රියාවලියන් සිද්ධ වෙනවා. නමුත් හිරි වැටලා. ඒ වගේම මෙතන අපිට තියෙනවා සම්පූර්ණ පිටිය සකස් කරලා දීලා තියෙනවා. ශබ්ද වේදනා හිතිවිලි ඔක්කොම තියෙනවා. මැද හිස්තනක් තියෙනවා. අපි හිස්තන අගේ කරගෙන රැක ගන්නවා. ඒ නැත්නම් මේ එනෙව්වට කුලප් වෙලා දඟලලා අපි මේ හිත ආය අවුල් කර ගන්නවාද කියලා. ඉතින් ඒකෙදී මනස මනස තිබුණට මනස හිරිවට්ට ගත්තා කියන එක කියන්නේ චේතනා සංඥා කියන චෛසික දෙකයි විතරයි මෙතන ගන්න. සංඥා වේදිත සංඥා වේදනා දෙක අයින් කරපුවාම මනෝ සංස්කාර සංසිඳනවා. ඒකටත් යන්න පුළුවන් අපිට. ගියාට පස්සේ ප්‍රතික්‍රියා නොකර සිටීම කියන තනි වචනේ තමයි අපි ඒක හඳුල්ලා දෙන්නේ. එහෙම නැත්නම් එලඹ සිටි සීයෙන් උපේක්ෂාවෙන් බලන්නේ. කිසිම අපේක්ෂාවක් නැහැ. උපේක්ෂාවෙන් බලනකොට අපිට වැඩි වේලාවක් චිත්තක්ෂර ගාණක් පුළුවන් දක ගන්න අපි දැන් හදාගත්ත පිරිසිදුකම රැක ගැනීමද අපිට ඕන කරලා තියෙන්නේ නැත්නම් මේකට සැක කුකුස් නැත්නම් මේක අනිත්‍ය දුක්ඛ අනාත්ම බලලා මේක අසුව බලලා මේක ආය අනන එකද තියෙන එක මුන්නම දෙයක්වත් නැතුව ඒ පිරිසිදුකම ඇති කරගත්ත පිරිසිදුකම රැකීම තමයි ගොවිපල තනකොළ වින් අයින් කරලා තියාගත්තට පස්සේ ඒ ගොවිපල එහෙම පිරිසිදුව පවත්වා ගැනීම තමයි අපි මෙතනදී කරන්නේ ඉතින් එතකොට මේ නිවන් දැක්කා හෝ මොක මැරුණා හෝ මොකක්වත් නෙමෙයි තියෙන්නේ අපි වෙනත් විකල්පයක් දාලා තියෙනවා අපේ මෙතෙක් ආපු තර්ක මනසට විකල්ප தත්වයක් දීලා තියෙනවා මෙන්න පිරිසුදු කරති කරති කරලා දීලා තියෙනවා පුළුවන් නම් රැකගන්න කියලා. ඒක ඒ වෙලාවේ ඒ පිරිසුදුකම රැකගැනීමේ වටිනාකම තේරුම් ගත්තොත් විසංඛාරගත කරගත්තොත් අවදි වුණාට පස්සෙත් අපිට තේරෙනවා මෙවුවා අහක යන නයි ඔඩොක්කුවේ දාගැනිල්ලෙන් තමයි මේ කරදරේ එන්නේ. ඒ වෙලාවේ යම් ඉන්ද්‍රිය සංවරයක්, බයලජ්ජාවක්, සීලයක් ඇති කරගත්තොත් නතර කරන්න පුළුවන්. නතර කරන පමණටම ජීවිතයේ සීල ශික්ෂාව, සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂාව වැඩෙනවා. මේවා කවුරුත් අපිට දානව නෙවෙයි දැන හෝ නොදැන අපි ඒවට එන්න ජීවෙන් තමයි මේ අවුල ඇති කරගන්නේ දෙවැන්නේක් සම්බන්ධ නැහැ කියන එක තේරෙනවා. ඒක අතනදී සාති කරගත්තාම එදිනදා ජීවිතයේ බයලජ්ජාව තීව්‍ර වෙන්න ගන්නවා. තේරුම් ගන්න මේ අනික් වෙලාවටත් අපේ හිත කෙලෙසුනාට අපි අල්ලපු ගෙදෙට බැන්නට එහෙම නැත්නම් ආණ්ඩුවට බැන්නට වැසටවුවට බැන්නට තමම තමයි වැරදි කාර්යයක්. උදාහරණයක් වශයෙන් කියනවා මේ පාන් කැල්ලක් එළිය තියෙනකොට ඒක තෙත් වෙලා තිබුණොත් බොහොම ඉක්මනට පුස්කන. පාන් කැල්ල සාමාන්‍ය විදිහට තිබ්බොත් අච්චර වේගෙන් පුස්කන්නේ නැහැ. මේක ටෝස් කරලා තිබ්බොත් පුස්කැවිල්ල තව අඩු වෙනවා. වගේ අපේ හිත කෙලස් බර ගතියෙන් තෙතනම් ආකාශයේ තියෙන විස බීජ ඔක්කොම ඇදලා ගන්න ඉක්මනට කුණු වෙනවා නරක වෙනවා. ඒ හිතේ තියෙන කෙලස් වැඩිකම නිසා. සාමාන්‍ය බාංකාලා තිබ්බොත් එච්චර නෑ. නමුත් මේක වේලලා තිබ්බොත් කෙලස් තවන වීර්යයෙන් වේලවලා තිබ්බොත් වාතයේ විස බීජ වල වෙනසක් නෑ. ඒක තියෙනවා. ඒක ඇවිල්ලා මේකේ läග ගන්නවා අඩුයි. ඒක නිසා මේ සිංහල වේදකම එනතන ආයුර්වේද කරන්න හදන්නේ පාංකැලේ තියෙන තෙතමනේ අඩු කරන එක. බටහිර වෙදකම කරන්න තියෙන වාතයේ තියෙන මේ විස බීජ අඩු කරන්න හදනවා. ඒක ඉවර කරන්න බෑ. විස බීජ කොච්චර තිබ්බත් ඇතුළත ප්‍රතිශක්තිය තියෙනවා නම් විස බීජ එන්නේ නැහැ. විස බීජ වල නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇතුළත ප්‍රතිශක්තිය. ඒ වගේ අපි ලෙඩ වුණාට පස්සේ පරිසරයට බැන්නට තමන්ගේ හිතෙන්, කයෙන් දරාගැනීමේ ශක්තිය අඩු කරගත්තොත් අඩු වුණොත් කොයි ලෙඩ රෝගෙත් හැදෙනවා. ඒ වගේ මේ එක මොහොතකට හරි කමන්නේ සුළු වේලාවකට හරි කමන්නේ අපි කෙලෙස් අඩු කරලා හිතකට පෙන්නලා ඒකේ වෙහෙස නැතිකම ඒ කියන විවේක බුද්ධිය දැක්කනම් සාමාන්‍ය ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවෙදිත් ඒකේ යම් කිසි සංඥාවක් කමන්න එන්න පටන් ගන්නවා. මේක දෙවන්නේ කිසිම කෙලසෙනව නෙවෙයි. මේ මොහොතේ Taman විසින්ම තමයි කෙලසගන්නේ. ඒකත් එක විදිහක නම්බුවක් කියලා මට හිතෙනවා. මට ඕන නම් මං කෙලසන නැත්තම් නිකන්. එතකොට නිකන් තමයි සර්ව බලධාරී දෙවියන් බවට පත් වෙනවා. කෙලෙසුණත් කමක් නැහැ මම මම වගේ කියනවා. කෙලෙසුණා නැත්තම් ඒත් මමමයි. කියලා අර මේ manussත්වයේ සෑහෙන නැගී හිටීමක් වෙනවා. ගත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඔබ වහන්සේගේ ධර්මදේශනයක ප්‍රකාශ කළා යම් පුද්ගලෙක් චිත්තක්ෂණයකදී තියෙන විචල්්‍ය රාශිය අතරින් එක විචල්්‍යයක් තෝරා ගැනීමේදී ඒකට හේතු සාධක වෙන කාරණා පහක් හයක් වගේ මට ඒ ටික පහදලා දෙන්න ස්වාමීන් වහන්සේ. සීමා කරන්න බෑ. එම මොකද්ද කියලා මට මතකත් නෑ ඔය කියන ලයිස්තු මොකද්ද කියලා. එම සීමා කරන්න බෑ. ඒකයි ඒකේ තියෙන විචිත්‍රත්වය මේ කිසිම ඈ මා වෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කිව්වේ ආසව අනුසය සහ තවත් ඒ ලයිස්තුර දානවා කර්ම ශක්තිය ආසව අනුසය රුචිකත්වය අසුවිරු ඥාන තර්ක ඥාන දෙන්ගාම තමන්ගේ සද්ධාව මේවෙන් තමයි අපි තෝරන්නේ කොයි එක තෝරයිද කියලා කියන්න බෑ ඒව ඇත්තටම විචිත්‍රයි ඒ නිසා මනුස්සත්වය කියලා කියන්නේ ගොඩාක් දොරවල් ගොඩාක් තියෙන තැනක්. ඕන තැනකින් අපිට යන්න එන්න පුළුවන්. ඒක අවුලක් කරගන්න නරකයි. ඒක වාසියට හරව ගන්න ඕනේ. ගොඩාක් අපිට මේ මොහොතේ බලපාන විචල්ඡාදි රාශියක් තියෙනවා. අනේ ඒක මේ දැනගෙන හිටියොත් ඒක කියනවා මේ හරක් බලන මිනිහා හරක් ගාන දන්නවනම් උන්න ඒ මනුස්සයාගෙන් හරක් කරන්න රක්ක ගන්නවා කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉන්න තමන්ගේ ගාලේ ඉන්න හරක් ගන්නවත් දන්නේ නැත්නම් ඒකෝපල්ලගෙන් හරක් රැකෙයි කියලා හිතන්න බෑ. පිටරක් හරක් ඉන්න මේ ඒ හරක් කියලා කියන්නේ මේකේ අදහස් කරන නිදල්ලයක් හිටින කණ්ඩායම් අර අනුරාධපුර පැත්තේ ඉන්නේ කණ්ඩායමේ ඉන්න හරක් ගන්නවත් දන්නේ නැත්නම් උන්ගෙන් හරක් කවදාත් අරස වෙන්නේ නැහැ කියලා. ඒ වගේ අපි දැනගන්න ඕනේ අපිට විචල්්‍ය මේ මේ හිත විවෘත කෙරුවට පස්සේ කී පැත්තකින් ආසව අනුසය ධර්ම ගලන්න පුළුවන්ද කියලා අපි දන්නවනම් ඒක ඒක අපි පිළිබඳව තියෙන ලොකු අවබෝධ ඥානය. ඒකට අපි දන්නවා අපි කොච්චරක් අරස වෙන්න ඕනද කියලා. ඉතින් මේ වගේ විචල්්‍ය සාධක ලයිස්තු කරපුවාම ওই වගේ මේ කෙලවරක් නැති ලයිස්තුවක් තමයි හම්බ වෙන්නේ. ඒක ඔක්කොම පාලනය යටතේම නැහැ. ඔක්කොම අපිට මේ ආණ්ඩු මට්ටු කරන්න බෑ. සමහරක් අපිට කොහොමඩක් පාලනයෙන් තොරයි. සමහරක් අපිට පාලනය කරන්න පුළුවන්. ඉතින් ඒව පිළිබඳව මුද්‍රජානන්ත අපිට කියන්නේ මේව පිළිබඳව අවදියෙන් ඉන්නේ කියලා. අවදියෙන් ඉන්නවා හරියට මේ නුවරක් ආරසා කිරීම සඳහා යොදවන ලද රහස්සුතු නිලධාරීන් වගේ. කොයි පැත්තෙන් කොයි පැත්තෙන් මේ හමුදාවල් ඇවිල්ලා ගහන්න හදනවද හොරු එනවද ඔත්තු සේවල් බලනවද කියලා යුනිෆෝම් ඇඳගත්ත පොලිස්කාරයෝ වගේ නෙවෙයි බලන්නේ. රහසත්ව සේවාවක් යොදවලා තිනවා අන්තර්නගරයේ අරසාව පිළිබඳව. ඒක තමයි සතියෙන් කරන්නේ. එතකොට පේනවා කොයි පැත්තෙමුත් එන්න පුළුවන් කිසිම වෙලාවක ඒ නිලධාරියන් නිදා ගන්න හම්බ වෙන්නේ නැහැ. යනිතරම අවදිින් ඉන්න ඕනේ. ඒ කියන්නේ ගොඩාක් විචල්්‍ය සාධක තියෙනවා. ඊයේ වරක් එකේ දැන් දෙන්නේ මක්දයි පැහැදිලි කරන්න. මේ අවස්ථාවේදී මේ අනිදස්සන විඥානය අපිට ලබා ගන්න පුළුවන්. කටුකුරුන්ද ඥායන්ද හාමුදුරන්ගේ නිවනේ මේ පොතලත් මේ වචනේ සඳහන් වෙලා තියෙනවා. නමුත් ඒක පැහැදිලි නැහැ විස්තර. පැහැදිලි වෙච්ච දවසේ තමයි සෝවන් වෙනවා කියන්නේ. මේ මෙපිට පැහැදිලි කරගන්න බෑ. මේක නිදර්ශනයකින් පෙන්වන්න බෑ කියලා නේ කියන්නේ. නිදර්ශනකින් රූපකයකින් අලංකාරකකින් ව්‍යාකරණකින් පෙන්වන්න බැරි තත්ත්වයක් ඒක පැහැදිලි නෑ කියනකොට අපි දැනගන්න ඕන ආ ඒක තමයි ඒක ඇති ඒක වැඩ කරනකම් පැහැදිලි වෙන්නේ නෑ පැහැදිලි වෙච්ච දවසේ මිනිස්සයා උතර ඉතුරු වෙන්නේ නෑ අම්බරවාගෙනම තමයි යන්නේ අනිදස්සන විඥානය කියන්නේ සෝවාන් වීම නැත්නම් නිවන නිවනේ ස්වභාවයක් නම සෝවාන් වෙනකොට තමයි අපි ඉස්ලාමිකත් එක්ක කෙඩි ඍජු ගණිතනියකට යන්නේ නැත්නම් කොන්ත්‍රාත් එකට අසංකරන වෙලාවනේ ඒ වෙලාවේ තමයි අපි අගේ කරන්න වෙන්නේ මෙහෙම එකක් තියෙනවා. අපි දැන් කරන්න හදන්නේ ඒක දුසොන් දුරුවන් කරන්න අපි උත්සාහ කරන්නේ. හැම ව්‍යාපාරිකයක්ම කරන්නේ ඒකට කෙල ගහලා බැනලා තූතෝ වරපල කියලා නිඳා කරන එකමයි. එතෙන් දිගට පස්සේ නම් මෙතෙක් කල් අපි කිරුවේ මේකට එළවන එක දැන් අඩු ගන්න යාට ඉස්සරහට ගිහලා බුලත් අතක් දීලා තොරණක් ගහලා පිළියර ගන්න ඕනෑ කියන ඒ වෙනසට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඒක වුණාට පස්සේ ඒ අර පරණ මතිමතාන්තර තියුණු හැසිරීම නෙවෙයි එන්නේ. ඒ වෙනස් වීමක් වෙනවා. ඒක ආපසු වෙනස් කරන්න බැරි ඉදිරිය බලන පැහැදිලි වෙනසක්. පළවෙනිම පියවර තමයි සෝවාන් කියලා කියන්නේ අරිහත්ත්වයට යනකොට ඒක ඉදිරියදා කටයුත්තක් බවට දවල්ට කනවා රැයට කනවා ගාන්න ඉදිරියදා කටයුත්තක් බවටපත් වෙනවා. ඉතින් මේක නිර්වචනය කරන්න බෑ කියන එක තමයි අසංඛේය කියන ಪದේ කීයද කියලා ඇහුවට කියත හැක සංඛේය කිව්වනම් කීයකි. අසංඛේය කියලා කියන්නේ ගණන් කරන්න එපා. ගණන් කරන්න බෑ. ගොඩක් කියලා කීයයි. අනිදර්ශන මේ විඥානය කියලා කියන්නේ නිදර්ශනකින් පෙන්වන්න බෑ. ඒක කේවල தত্ত্বයක්. ඒක හුදු தত্ত্বයක්. ඒක මේ හුදකලා தত্ত্বයක්. ඒකට මේකෙන් කියලා ඒකට නියෝජනයක පෙන්වන්න බෑ. කලුරු කියන්නේ නම් සුදු නෙවෙයි කියකිය. දැන් මේ ඩික්ෂනරි එක වගේ මං කියල වල පහ කියලා කියන එක නිර්වචනය කරන්න ගියාම හයෙන් එකක් අඩු කරපුවාම ගාණ කියලා දාලා තියෙනවා. 10 කියන්නේ කීයද? 7න් එකක් අඩු කරපුවාම 6. ඉතින් අරවට මේවට සම්බන්ධ කරලා තමයි කියන්න පුළුවන්. නැත්නම් හය කියන එක කොහොමද අපි නිර්වචනය කරන්නේ? අපි නිසන්නස විඥානයේ ශූන්‍ය වීමක් වගේ තත්ත්වයක් කියන්නේ. ඔය කියත එහෙම කියයි. විඥානයේ ශූන්‍ය වීම වුණාට පස්සේ ඒකට විඥානය කියන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් එනවා. අපි මේ ඔය රසායනික බෙහෙත් හදනකොට අපි ඒකේ සාන්ද්‍රතාවයක් බයින්නවනේ. සාන්දතාවේ 100ට 1යි 0.1යි 100ට 5 මිලියන් 100යි 99යි කියලා. ඉතින් අර දීපක් චොප්‍රාගේ පොතේ සඳහන් කරලා තියෙනවා මේ හෝමියෝපති වේදකමේදී ඉතාම පුංචි ප්‍රමාණයක් ඔය සයනයිඩ් ටිකක් එහෙම කළු අත්තන ටිකක් එහෙම වස ටිකක් ඉතාමත්ම අඩු සාන්ද්‍රයකට දාලා දෙනවා. දීපු ගමන් හිත ඒක මේ මේ ඇඟ ඒකට අවශ්‍ය මේ කෝෆැක්ටර්ස් එහෙම නැත්නම් සාධක සකස් කරගත්තට පස්සේ ඇඟ ඇතුලෙන් ක්‍රියාශක්තියක් එන්න පටන් ගන්නවා. ඒ දෙන්නේ පුංචි විෂක්. විෂ ගන්නේ ඔය මේ මේ කළු අත්ත නැට එහෙම නැත්නම් කළු දුරු නෑ වහ කදුරු එහෙම නැත්නම් නියගලා ඔයගේ දෙකකින් අර ගන්නවා. ඊට පුංචි විෂක්. අන්න ඇඟට දානවා සෞඛ්‍ය සම්පන්න ශරීරය. ඒකට ශරීරය මේකට විරුද්ධව ක්‍රියාත්මක කරනකොට හොඳ දේවලුත් හැදෙනවා. ඊට පස්සේ එයා ඒක 150ට අඩු කරලා බලලා තිනවා. ඒත් ශරීරය හදනවලු. අඩු කරන අඩු කරන ගිහිල්ලා පොඩ්ඩක්වත් දාලා දුන්නේ නැතුව හදන වෙලාවක් එනවා. සාන්ද්‍රනේ 100 බින්දුවට දැම්මත් වැඩ කරනවා කිව්වට පස්සේ කියනවා මේ හිතේ තියෙනවා හිතා ගන්න බැරි මේ වැඩ කෑල්ලක් ඉතින් අපි අර ඉලක්කංගුනේ පෙන්නන්න ගියාට මට මතකයි අපි ඉස්කෝලේ යන කාලේ අපි ඉස්කෝලේ යන අතරමැද මෛත්‍රික යාළුවෙක් යන ගමන් කියලා ගියා මේ ආම්ලිකත්වයේ බිඳුවයි කියලා කියන්නේ කීයද කියලා. මොනවද කියන්නේ? අපි සාමාන්‍ය තදවල ආම්ල දෙයක් තනුක කරන්න වතුර තමයි දාන්නේ. වතුර දාන දාන්න තද ආම්ල තනුක වෙනවා. ඉතින් වතුර කියන්නේ ආම්ලිකත්වයේ බිඳුව තමයි. ඉතින් මං කිව්වා මට ඒ වෙලාවේ කල්පනා කරා මං කිව්වා ඉතින් තනුක කිරීම සඳහා දතන වතුර තමයි ගන්න තියෙන්නේ කියලා. ඌ මගේදී ඇහැල්ලා බැලුවා කවුද උඹට කියලා දුන්නේ කියලා. මම කිව්වා ඇත්තටම කවුරක්වත් කිව්වේ නැහැ. මට හිතුණයි කියලා. ඉතින් ෆිසික්ස් පන්තියට ගියාට පස්සේ ෆිසික්ස් මාස්ටර් කිව්වා ඉතින් අපි පන්තිල කොල්ලෝ දන්නවනේ පිස්සු කෙලින නිසා වට්ටන්න තමයි කිව්වේ. මෙහෙම සමීකරණයක් තියෙනවා උත්තර කියන්න පුළුවන්ද කියලා. a x වැඩි කිරීම b x වැඩි කිරීම c x උත්තරේ කීයද කියලා. ඉතින් කාටවත් උත්තර දෙන්න බෑ මොකද ලියලා ලියලා හදන්න එපායි. ඊට පස්සේ කිව්වා මේක ගැටලුවක් මේකේ තියෙන කියලා. ඒකේ කිව්වා බිඳුවයි කියලා. තව කෙනෙකුව එකයි කියලා. තව කෙනෙකුව අනන්තයයි කියලා. දැන් සර්ටත් මේ තුනේ එකක උත්තරේ තියෙනවා. ඊට පස්සේ කිව්වා මේ එක්කෙනෙක් අර මේ බින්දුව කීපයක් කිව්වා සර් බින්දුවේ උත්තරේ කියලා. ඊට පස්සේ කිව්වා මේ මට වෙන හැටි කියලා දුන්නොත් එක්සයිස් පොතක් දීලා කිව්වා දින වෙකනට මේ පොත දෙනවා කියලා පටන් අරගත්තේ. පිටු 20 එක්සයිස් පොත. ඊට පස්සේ 15යි පොත. ඒ බින්දුවයි කියලා කිව්වා. ඉතින් ඌගේ කොහොමද බින්දුව වෙන්නේ කියලා. ගිව්වොත් විතරයි දෙන්නේ කියලා මොකද දැන් ලක්ෂයත් මෙල්ල අනන්තයත් මත විලසන එකක්ම. ඉතින් මං කෝ එක තැනක x x කියලා තැනක් එනවා. ඒක බිඳුවයි. ඒකෙන් කොයි ගාණ වැඩි කරොත් බිඳුවයි කියලා. ඊට පස්සේ මට කොළ 10ක් දුන්නා. අරයට කොළ 10ක් දුන්නා. උත්තරේ හරි උත්තරේ හරි වුණාට උත්තරේ ඔප්පු කරන කරලත් හම්බුණා මට එතෙන් දෙනකම් මතක් කරලා තිබුණේ නැහැ බිඳුවයි කියන එක. බිඳුවයි කියනකොට මතක් වුණා a x ගිහලා අන්තිමට x x කියලා එනවා. එතකොට බිඳුවයි. බිඳුවෙන් කොයි ගාණ වැඩි කරොත් බිඳුවයි උත්තරේ. ඉතින් ඒ වගේ ඌව නිකන් මේ බුදුරජාණන් වහන්සේ මේ මේ අදහසක් ඇති කරන දෙනවා මිසක ප්‍රමාණ කරලා මේ මේ පැකට් කරලා තියලා කරඬුක තියලා වඳින්න පුළුවන් දේවල් කියලා හිතන්න එපා. concepts ඒවා නිකන් mati ඒව අර සාපේක්ෂව සාපේක්ෂතාවයට නිග්‍රහ කරමින් සාපේක්ෂතාවයට කොනහමින් සාපේක්ෂතාවයේ වචනම අරගෙන ගහන එක තමයි කරන්නේ අනිදර්ශන විඥානය කියලා කියන්නේ නිදර්ශන පෙන්වන්න බැරි සංසන්දනය කරලා පෙන්වන්න බැරි විඥානයක් ඒ කියන්නේ අවිඥානය කියන එක තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ අද්දිට්ඨිය තමයි යෝගේ මොනම දිට්ඨිය තිබ්බත් මිච්ඡා දිට්ඨිය තමයි දිට්ඨියක් නැති තැන තමයි දිට්ඨිය කියන්නේ අපි ඒකට කියන සම්මා දිට්ඨිය කියලා සතියේ සම්මා ගතියක් නැ සතිය තියෙනවා සතිය තමයි ඉතින් ඒ වගේ හරියට පැටලෙනවා ඔය ව්‍යාකරණ වලට දාන්න ගියාම নানা ප්‍රකාර ප්‍රශ්න මතුවෙන ඒ ප්‍රශ්න විසඳුවයි කියලා කිසිම තැනකට යන්නේ තව ප්‍රශ්නයක් මතුවෙනවා තවත් ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා හිතට කියන්න ඕනේ ඔබ සතිමත්යන් ওই පැත්තකට දාලා කියලා පුළුවන් නම් කීකරු කරගත්තොත් ඉස්සරහට යන්න පුළුවන්. දානයයි සීලයයි භාවනාවට කොච්චර ප්‍රයෝජනද? දානයයි සීලයයි භාවනාවට කොච්චර බලපෑ ස්වාමීන් වහන්සේක ඔබ වහන්සේ පවා පන්සිල් සැදුවා ඒක තංගුඩි මාලා අච්චරම මිනිස්සු මැරුවා නමුත් මේ தත්ත්වයට එන්න පුළුවන් වුණා. ඉතින් ඒක තුන එකට වෙන්න ඕන අඩියෙන් අඩියෙන් ඕන. දානෙ කියන එක කොහොම නිර්වචනය කරන්නේ? දානෙ කියන්නේ මොකක් කියලාද කියන්නේ? ඔයතර සීලය කියලා කියන්නේ? ඉතින් භාවනාව කියලා කියන්නේ? මොකද්ද එක එක එකකින් අර්ථ කරන්නේ මොකද්ද වචනෙන් අදහස දෙන්නේ කියලා අපි ඉස්සලාම ගන්න එපා බලන්න. තුනෙම එකම සිද්ධ වෙනවා නම් මං කියන දේ හරි. මම කියනවා තුනෙම කරන්නේ අතහැරිලා තමයි කියන්නේ. සීලදී කරන්නේ අනුන්ට බය දීම අතහැරලා දානවා අබේ දෙනවා. භාවනාදී කරන්නේ අනුසය කෙලෙස් ආස මේ පරිඋත්තාන කෙලෙස් අතහැරලා දානවා. ඉතින් දානි කියලා කියහගේ භාවනාවට කට හොදලා. දානි කියලා කියන්නේ භාවනාවයි සීල කියන්නේ භාවනාවයි භාවනා කියන්නේ භාවනාවම තමයි. දීලා දාන එක තමයි තියෙන්නේ. ඒ නිසා දානය ශීලය භාවනාය වෙන් කළ අඳුර ගන්න ඕන කරත හැකි. නමුත් එකක් වුණා කියලා එකක් කරත හැකි. ඒ තුනටමත් එකම අර්ථයමයි තියෙන්නේ. ඒක නිකන් මේ එකින් එකට එකින් එකට මේ පරිණාමය වීමක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් ඒ තුනම මේ එකම කෘත්‍යයක අවස්ථා තුනක් කියලා කියන්න බුණා. මුලමඳාග කියලා කියනවා. දාන ශීල භාවනා කියන්නේ. ගරු ස්වාමීන් වහන්සේ කෙනෙකුගේ ළමයෙකුගේ අරණ මොහොතේදී එතන හොඳ සිහියෙන් ඉන්නවා නම් කරන්න කළ යුත්තේ මොකක්ද කරන්න පුළුවන් මේ භාවනා ගැන මතක් කිරීමද නැත්නම් සතියෙන් යුක්තව වේදනාව යන ආදී මෙනෙහි කිරීමද දෙවලෙන් කියනවා නම් සුම්මයිටි තමයි නිකන් හිටපන් මැරෙන්න අරපන් ඉන්න බැරි එක තමයි ඒක පණ පණ මැරෙන තියා දැන්වත් කරන්න පුළුවන් නම් ලොකම දේ නිකන් ඉන්න එක. ඉන්න බැරි එකයි වෙලා තියෙන්නේ. පුළුවන් නම් වෙන දෙයකට වෙන්නදලා නිකන් ඉන්න. ඒක තමයි ලෝකේ කරන්න තියෙන උත්තරම සේවය. උත්තරම ලොකුම සේවාව Tamanට කරන්න තියෙන. ඒ වගේම පරිසරයට කරන්න තියෙන ලොකුම සේවාව තමයි පරිසරයට ඇඟිලි ගහන්න එපා ඔය වෙන දෙයකට වෙන්න කියලා. ඒ සුම්මයිරි කියන එක තමයි වචනේ. just being. ඉංග්‍රීසියෙන් කියන just being. ගහක් වගේ ගලක් වගේ වෙන දෙයකට වෙන්න යන බලයින්ද ඒකට තමයි අපිට පූර්ණ අයිතිය ලැබෙන්නේ. ඕක හසුරවන්න ගිය දවසේ ඉතින් අර ගඟ උඩට හරවන්න හදනවා ගඟට වැලිකොට්ට දාන්න පටන් ගත්ත ගමන් ගල ගඟ කැළඹෙනවා. ගලන ගැල්මේ මොකක්වත් කැළඹිලා නැහැ. මරණ මොහොතේදී නිකන් ඉන්න. නිකන් ඉන්න කියවට ගැම්මක් නැහැ ඒක අර. ඒ කිසි වදින්නේ නැහැ. දෙවෙනි කියන්නේ සුම්මයිද කියලා. ඒ සුම්මයිරි කියන එකටම ඔය මේ ඒ ගුරුවරයා මම හිතන්නේ 70 ගණන් වල විතර නැති වුණා රමණ මහරිෂිගේ එයා තමයි ඔය අද්වෛත වේදාන්තය පිළිබඳව මෑත ඉතිරිව හොඳම ඉර්ෂින්නාංශ කෙනෙක් එයා ලියලා තියෙන මුළු ත්‍රිවේද වගේ පොත් තුනක් ලියලා තියෙනවා සුම්මයිරි කියන එකට අර්ථකථන දීලා දෙමළේ සුම්මයිරි කියන වචනේ අර්ථකථන ත්‍රිපිටකයේ විතර පොත් තුනක් ලියලා තියෙනවා ඩවුන්ලෝඩ් කරලා ගන්න පුළුවන් දැන් අපිට බැරි සුම්මයිරි තමයි අපිට ඕන ශිල්පයක් පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන් නිකන් හිටපන් කිව්වොත් ඒක විනාඩියක් අනේ එදාට පේනවා ගාය කියන එක මොකද්ද කියලා. කඩි ගාය මොන්නම විදිහින්වත් නිකන් ඉන්න බෑ. මරණයේදී නෙමෙයි පණ තිනකොට උනත් කරන්න තියෙන ලොකුම සේවාව තමයි මේ දේවල් වලට වෙන්න ඇරලා හුස්මට ස්වභාවයෙන් වෙන්න ඇරලා බලන්නේ. කිසි කෙනෙක් වෙන්න හදන්නත් එපා කිසි දෙයක් කරන්න හදන්නත් එපා කෙරෙනවා නම් ඒක දැනගත්තාම මම යා කියන්නේ කවුද කියලා අල්ලතයි කරන්න ගියොත් නම් ඉතින් බුදුහාමුදුරන්ටත් බෑ උදව් කරන්න. ඒ කරන ටිකට තමයි සංස්කාර කියලා කියන්නේ. සබ්බේ සංඛාරා දුක්ඛා. අපි කරන සෑම දෙයක්ම දුක පිණිස පිටිනවා. සබ්බේ සංඛාරා අනිච්චා. හැමදාම කියන ওই ගාතාව හැබැයි. අපි යමක් කරා නම් ඒ කරපු සෑම දෙයකින්ම දුකක් තමයි ඇතිලා තියෙන්නේ. නිකන් හිටියා නම් කවදාකවත් ඒකේ අපිට දුකක් ඇති වෙලා නැහැ. දුකක් ඇති වෙන කරලා නැහැ නේ මොනවාක. අපිට බැරිම දේ නිකන් ඉන්න බැරිකම. මම පොඩි උන්න කියනවා මුට ගාය කරබන හිටපංගෝ කියලා. ඒ කියන එකගේ දිහා බලනකොට ඌත් එතනම තමයි. අම්මලා තාත්තලා පොඩි උන්න බයිනවනේ මේ ගාය නිකන් ඉන්න බෑ කියලා. ඒ කියන මනසට දිහා බා ඒකේ මනසට කිව්වොත් භාවනා කරලා අද්දක වහන් පොඩ්ඩක් ඉන්න කියලා ඒක තනක ඉන්න බෑ. ඒ නිසා මරණ මොහොතේදී කරණ තියෙන්නේ දිහා බලාගෙන මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා ඉන්න එකයි කරන්න තියෙන්නේ. ඉතින් කරන්න තියෙන දෙයක් කියන්නත් බෑ ඒකට. වෙන්න දෙන්න දෙන අරණ එකයි තියෙන්නේ. නැයි එපනම් මෙන්න <clears throat> සාකච්ඡා කළ යුතු දෙයක් නැහැ කියලා හිතනවා අපි සක්මන සඳහා වෙලාව ගන්න පුළුවන් අපි හතරට පැය දෙකකටත් වැඩි කාලයක් තියෙනවා. හතරට අපි එකතු වෙනවා. එතකොට ධර්ම දේශනාව සඳහා ජීවිත ඉදිරිපත් වෙන ප්‍රශ්න නැහැ කියන අදහසෙන් මම ප්‍රකාශ කරනවා මේක අපේ ධර්ම සාකච්ඡා අවසානයේ ශිර දිනාටම තෙරුවන් සරණයි